දැන් ඇසරින්න දැන් අපි මුනි සීහ මුනි සීහ කියලා කියන්නේ නිස්සබ්ද සිංහ රාජයා කියන එකයි නිහඬ සිංහයා කියන එකයි මුනි කියන්නේ නිහඬ සීහ කියලා කියන්නේ ඉතින් කවුරුත් දන්නවා සිංහයා කියන එක කවුද මුනි සීහ කියන්නේ මුණ සිංහ නෙමෙයි මොන සිංහ කිව්වක් කමන්නේ ඉතින් ඈ. මුනිසීහ කියන වචනේ සිංහලෙන් නම් මොන සිංහ තමයි ඉතින්. සම්බුදු පියාණන් වහන්සේ මුනිසීහ සිංහ රාජෙක්. එතකොට මේ මුන සීහගේ දරුවොත් සිංහ පැටව්. එහෙම නේද? නිහඬව ඉදිරියට ගමන් කරන සිංහ පැටව්. එතකොට මේ සිංහ පැටව දැන් ඇස්සරලා තියෙනවා. පියතුමාගේ ගුණ සිහිපත් කරගෙන මෛත්‍රී භාවනාව කරන දැන් ඇස් අරගෙන තියෙනවා. දැන් අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ ඉදිතරව. කිසිම දෙයකට බය වෙන්න එපා. එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහිස්සති. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරනවා නම් කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. සියලුම බය තැති ගැනීම ඉවත් වෙලා යනවා. එවනම් අපි සිංහ පැටව පිරිසක් වගේ සියලු පව් අතහරිමින් කුසල් කරමින් නිහඬව සිත පිරිසිදු කර ගැනීම සඳහා ඉදිරියට යමු. එතකොට අද මට කීප දිනක් ආයාචනා කර සිටියා අනේ හාමුදුරුවනේ අදත් පුළුවන් නම් පිළිකුල් භාවනාව කරන්නයි කියලා. ඉතින් ඒක ඒ වෙලාවේ නම් මට බෑ කියලා කිව්වා. ඒ වුණාට ඒක කළ යුතු දෙයක්. කළ හැකි දෙයක්. මේ පිළිකුල් භාවනාවෙන් කරන්නේ මොකද්ද? දැඩි බැඳීමක් තියෙන කය සම්බන්ධ කරගෙන කයෙහි තියෙන යථාර්ථය දැකලා කය ප්‍රතික්ෂේප කරන එක. කය සම්බන්ධව තමයි තණ්හාව ඇති වෙන්නේ. කායෝ භික්කවේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamana uppajjati. නිවිසමානා නිවිසති. කය ප්‍රිය රූපයක් සාත රූපයක් කියන්නේ සිත් ඇඳ ගන්නා රූපයක්. මේ කයට හරි ආදරේ. හරිම ආදරේ. කය උස්සගෙන තමයි හැමතැනම දුවන්නේ. තියලා යන්නේ නැහැ. තේරුණා නේද? පුදුම බැඳීමක් උතන තියෙන්නේ. කොච්චර නාකි වුණත් බැඳිලා තියෙන්නේ ඔකට. දැන් මෙතන රිදි රත්තරන් ගොඩාක් පටියට ගොඩ ගහලා රුපියල් සතක් ගොඩ ගහලා තියෙනවා. ඕන් කියනවා ඕන් දැන් බෝම්බයක් පුරන් දෙන්නේ මේ ශාලාවේ කියලා කියනවා. රිදී රත්තරන් ටික ඔක්කොම මෙහෙම්ම තිබිච්චාවේ කයත් උස්සගෙන පැනලා දුවනවා. එහෙම නේද? කයත් උස්සගෙන පැනලා දුවනවා. ඉතින් ආන්නේ ඒක නිසා කය සම්බන්ධ කරගෙන තමයි පළමුවෙන්ම තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව දියුණුවෙන් දිනුවේ දියුණු වෙන්නේ කය සම්බන්ධ කරගෙන. ඇස ප්‍රිය රූපයක්, සිත් අද ගන්න රූපයක්. ඇසේ තණ්හාව ඇති වෙනවා. දියුණු වෙනවා. කණෙහිත් ඒ වගේ. කනත් ප්‍රී රූපයක් සාතු රූපයක්. එතනත් තණ්හාව ඇති වෙනවා දියුණු වෙනවා. නාසිත් ඒ වගේ. නාසයත් ප්‍රිය රූපයක් සාතු රූපයක්. එතනත් තණ්හාව ඇති වෙනවා දියුණු වෙනවා. දිවෙත් ඒ වගේ. දිවක් ප්‍රිය රූපයක් සාතු රූපයක්. සාතු රූප කියලා කියන්නේ සිත් ඇද ගන්නවා කියන එකයි. ඒ දෙකෙන් මේක වචන කියවෙන්නේ. දිවෙත් තණ්හාව ඇති වෙනවා තණ්හාව දියුණු වෙනවා. දිව සම්බන්ධ කරගෙන එතකොට මේ කයත් කය කියන්නේ මේ හැමත් ඒ වගේ මනත් ඒ වගේ. එතකොට මෙන්න මේ කය සම්බන්ධ කරගෙන තමයි තණ්හාව වැඩෙන්නේ දියුණු වෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ දේශනාවම පොඩ්ඩක් වෙනස් කරලා. මොකක්ද? කය ප්‍රිය රූපයක් සාත රූපයක් කය සම්බන්ධ කරගෙන තණ්හාව නැති වෙනවලු. තණ්හාව නිරුද්ධ වෙනවලු. නිරුද්ධ වෙනවා ප්‍රහීන වෙනවා. තේරුණා නේද? ඇහැ සම් ඇහැ නිසා තණ්හාව නැති වෙනවා, තණ්හාව ප්‍රහීන වෙනවා. ඇහැ නිසා තණ්හාව ඇති වෙනවා, තණ්හාව දියුණු වෙනවා. ආම් බලන්න. ඈ කන නිසා තණ්හාව ඇති වෙනවා, දියුණු වෙනවා තණ්හාව. කන නිසා තණ්හාව නැති වෙනවා, තණ්හාව ප්‍රහීන වෙනවා. මෙන්න මේක හොඳට තේරුම් ගන්න වෙනවා. බුදුහාගරන්ට වැරදිලා නෙමෙයි අපිට වැරදිලා තියෙන්නේ. තේරුණේ? මේවා අනවබෝධයෙන් පාවිච්චි කළොත් තණ්හාව ඇති වෙනවා දියුණු වෙනවා. අනවබෝධයෙන්. මේවා කය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගෙන පාවිච්චි කළොත් තණ්හාව නැති වෙනවා ප්‍රහීන වෙනවා. ආන්න ඉස්සරලාම තණ්හාව ඇති වෙන තැනට ප්‍රහාරයක් දෙන්නේ ඔන්න ඔය විදියට. ඒ ප්‍රහාරය එල්ල කිරීම තමයි දැන් සූදානම් වෙන්නේ අපි. මර බල විඳින්න ඕනේ අපි. බුදු බල මතු කර ගන්න ඕනේ. තේරුණේ? ඒ සඳහා අපි කය කියන්නේ කුමක්ද කියලා දැන් සෑහෙන දුරට සාකච්ඡා කළා අපි. කය කියන්නේ රූපයක් පමණයි. කිසියම් ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ. අවිඥානිකයි, අප්‍රාණිකයි, අවින්ද කිසිම වින්දනයක් නැහැ, චින්තනයක් නැහැ. එතකොට මේ කය කියන්නේ රූපයක්. කය කියන්නේ රූපයක්. රූප කියලා කියන්නේ ධාතු සමූහයක එහෙම නැත්නම් ස්වභාව ශක්තියින් හතරක සංකලනයේ වී වේගවත් වීමක් පමණයි. රූප කියලා කියන්නේ ඒකයි. ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා. ඈ ඒ ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ග්‍රහණය කරන්න පුළුවන් අපිට. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. අන්න. ඒතර මේ රූප ග්‍රහණය කරගෙන රූප ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. රූපවල තියෙනවා ප්‍රිය අප්‍රිය කියන කොටස් දෙකක්. ප්‍රිය රූප, අප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, අප්‍රිය ශබ්ද, සද්දයත් රූපයක් නෑ නේද? ගන්ධයත් රූපයක්. මිහිරි, අමිහිරි, ඈ සුගඳ, දුගඳ, රස, නීරස ආදී වශයෙන් මේක දෙපැත්තක් තියෙනවා රූපවල. එතකොට මේක ඇත කියන මතේ පිහිටගත් අය ප්‍රිය පැත්තට ඇලෙනවා. මිහිරි පැත්තට ඇලෙනවා. අමිහිරි පැත්තට ගැටෙනවා. අන්න තණ්හාවට යන ආකාරය. තේරුණා නේද? මේක නිට්ටයයි කියලා පිළිගත්ත හැටියෙම ප්‍රිය පැත්තට ඇලෙනවා, අප්‍රිය පැත්තට ගැටෙනවා. මෙන්න මේක අවබෝධ කරගන්න ඕනේ ඉස්සල්ලාම. එතකොට මේ රූප කියන්නේ කොමක්ද? වේගයක් පමණයි. ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ඒ ස්වභාව ශක්ති හතර මොනවද? තද ස්වභාවය. ඈ ඇලෙන ස්වභාවය. උණුසුම් ස්වභාවය. හමා යන ස්වභාවය ඔච්චරයි. ස්වභාවයක්. ඕක රූපයක් නෙමෙයි, නාමයක් නෙමෙයි. තද ස්වභාවය. අපි කියන්නේ තද ස්වභාවයක් දැනෙනවා කියලා කියන්නේ. ඈ තද ස්වභාවයක් දැනෙනවා. අපි කියනවානේ උණුසුම් ස්වභාවයක් දැනෙනවා කියලා. උණුසුම් ස්වභාවයක්ද? එහෙනම් මේවා ස්වභාව. ස්වභාව කියලා කියන්නේ ධාතු කියලා කියනවා වට. මේ ස්වභාව ශක්ති හතර එකට එකතු වෙලාමයි හටගන්නෙත් නැති වෙන්නෙත්, ඇති වෙන්නෙත් නැති වෙන්නෙත්. එකට එකතු වෙලා. කවදාවත් මේවා වෙන් කරන්නවත් බෑ, වෙන් වෙන්නෙත් නෑ. ඒක ස්වභාවයක්. මේ ස්වභාව හත්ති හතර එකට එකතු වෙලා තියෙන එක ස්වභාව ධර්මයක්. බුදුහාඳුර කරපු දෙයක් නෙමෙයි. කිසිම කෙනෙක් කරපු දෙයක් නෙමෙයි. ස්වභාව ධර්මයක් පමණයි. පැහැදිලි නේද? එතකොට මෙන්න මේ ස්වභාව ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීම තමයි අර ඉස්සල්ලා මම අර දේශනා කළේ ධාතු මනසිකාරය කියලා. ධාතු මනසිකාරය මතකයි නේද? කොහොමද තේරුම් ගන්න ඕන තැන. එතකොට අපිට මේ අරමුණු වෙන රූප සියල්ලක්ම කීයක් තියෙනවද? හයක් තියෙනවා. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා. හයක් තියෙනවා. මේ සියලුම රූප ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙලා වේගවත් වීමක් පමණයි. සුද්ධ ධම්මා පවත්තන්ති කියන්නේ ඕනෝකයි. මේක තමයි බෞද්ධ දර්ශනය. තේරුණා නේද? මේක හැබැයි අවබෝධ කරගන්නවා මිසක් මේ පියවැයෙන් දකින්න බෑ. පීරෙහෙන් දකින්න බෑ මොනවා කරලා. දැන් ඔය එකට මට නිතරම කියන දෙයක් තමයි විදුලි බල්බයක් ගැන හිතන්න පොඩ්ඩක් ඈ. විදුලි බල්බයේ විද්‍යාත්මක සත්‍යය නම් මොකද්ද? නිමෙනවා පත්තු වෙනවා නේද? විද්‍යාත්මක සත්‍යය. ඒක නවත්තන්න බෑ කාටවත්. ඒක ස්වභාව ධර්මයක් ඒක. නමුත් විද්‍යාඥයෙකුටවත් ඔය ඇහැ කියන මායාවේ ඇහෙන් එහෙම නැත්නම් මාර ආයුධයෙන් ඒවත් පියවි ඇහෙන් විද්‍යාඥයෙකුටවත් දකින්න පුළුවන් දෝය කාරණාව. බෑ නේද? බෑ. නමුත් විද්‍යාඥයා නෙමෙයි ඉස්කෝල ගිහින් තියෙන විද්‍යාව ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් පවා දන්නව නේද මේ විදුලි බල්බය නිමිනවපත් වෙනවා කියලා. දන්නව නේද? ආ මේ ටික ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හුඟ දෙනෙක් අහනවා කොහොමද හාමුදුරුවනේ මේ අනිත්‍යයි කියලා අපි දකින්නේ? ඈ දැන් මේ කණුව තියෙනවා හාමුදුරුවෝ කියනවා අනිත්‍යයි කියලා. කොහොමද දකින්න යනවා? ওই මෝඩයෙන් දකින්න බෑ. තේරුණා නේද? ওই මෝඩයෙන් දකින්න බෑ. පුළුවන් නම් ওই මෝඩයෙන් මේ විදුලි බල්බේ නිමිනවපත් වෙනවා කියලා දකින්නකෝ. බෑ නේද? ඒක ඊටාම පැහැදිලි නෑ විදුලි බල්බයක් දිහා බලාගෙන ඉන්නකොට නිමිනවපත් වෙනවා කියන එක ඇත්තක්. බොරුවක් නෙමෙයි ඒක. මේක දිගටමපත් වෙලා තියෙනවා කියන එක බොරුවක්. ආන් මේක හොඳ උදාහරණයක්. පියවිය හැට කනට දිවට නාසයට කයට මනට අහුවෙන්නා වූ සියලුම දේවල් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මිරිඟුවක් කොට සලකන්න කියලා. මිරිඟුවක් කියන්නේ මොකද්ද? නැති දෙයක් ඇති දෙයක් බවට පත් කරලා පෙන්නනවා. මායාකාරී ලෝකය කියන්නේ මොකයි? මායාකාරී ලෝකය. මේ පියවි ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් ගන්න හැම තැනම තියෙන මායාවක් පමණයි පින්නතුනේ. මායාකාරී ස්වභාවයක්. මෙන්න මේ මායාකාරී ලෝකයෙන් අයින් වෙන්න නම් යථාර්ථයේ ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාරා කියන්නේ හටගත්තා වූ සියලුම දේවල්. තේරුණා නේද? ඒ ඔක්කොම අනිත්‍යයි. අනිත්‍යය කියන්නේ වේගයක් පමණයි. ඉතින් ඒවැය තියෙනවා ප්‍රිය අප්‍රිය කියලා කොටස් දෙකක් වේ සංකාරවල. නේද? ප්‍රිය අප්‍රිය කියලා කොටස් දෙකක් තියෙනවා නේද? එතකොට අනිත්‍යය කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව වෙනස් වෙනවා කියන එක නෑ. මේ මේ භ්‍රමණයේ චලන ভাইබ්‍රේෂන් ভাইබ්‍රේට් මෝෂන් කියලා තියෙන ඔය වචන වලින් කියන්නේ. එතකොට ප්‍රිය දේ නැති වෙනකොට දුකයි අප්‍රිය දේ ඇති වෙනකොට දුකයි. එතකොට ඇයි මේවට ප්‍රිය දෙයට ඇලුනේ අප්‍රිය දෙයට ගැටුනේ? අනවබෝධය නිසා නේද? අනවබෝධය නිසා ඇලුනා. එතකොට ඇලීම ගැටීම ඇති අයටයි ප්‍රිය දේ නැති වෙනකොට දුක, අප්‍රිය දේ ඇති වෙනකොට දුක. එහෙම නේද? රහතන් වහන්සේලාට දුකක් නැහැ නේද? අන්න ඒකයි తත්‍රේ. මෙන්න මෙතන තමයි මට හොඳට අවබෝධ කරලා දෙන්න ඕනේ කට්ටියට. තේරුණේ? දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛා නාඤ්ඤං නිරුද්ධති. බුදුහාමුදුරුවෝ හරි ලස්සන පාඩයක් දේශනා කරනවා. සම්භෝති කියන්නේ හටගන්නවා. හටගන්නේ මොකද්ද? දුකක්මයි හටගන්නේ. දුක්ඛා නාඤ්ඤං නිරුද්ධති. නිරුද්ධවන්නේ දුක. ඇතිවන්නේ දුක. නැතිවන්නේ දුක. දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛා නාඤ්ඤං නිරුද්ධති. ඇතිවන්නේ දුක. නැතිවන්නේ දුකක්. එහෙනම් මේ ලෝකේ ඇති වෙන එකට වඩා හොඳයි නේද නැති වෙන එක? කර්මකාරකම නැති වෙලා යන්නෙත් නෑනේ. නැති වෙනකොටම ආයතනයක් ඇති වෙනවා. <laughs> අපේ කර්ම මොනවා කරන්නේ? දුක් විඳින්න බෑ නේද? ඈ දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛා නාඤ්ඤං නිරුද්ධති තේරෙනවා නේද? ඇතිවන්නේ දුකයි නැතිවන්නේ දුකයි. එහෙනම් දුක නැති වෙන එක හොඳා නේද? ලෝකේ නැති වෙන එක හොඳයිද? හොඳයි නම් තමයි හාමුදුරුවෝ නැති වෙනකොටම ඇති වෙනවනේ. ඒක නෙවෙසන්න බැරි. ඈ නැති වෙනකොටම ඇති වෙනවා. තේරුණේ? එහෙනම් අපි මේ ලෝකය ඇති වුණ අවස්ථාවේදී තමයි අපිට දුක ඇති වෙන්නේ කියන එක දැනගන්න. දුක මේ ලෝකේ නැති වුණත් ඇති වුණත් දුකයි නැති වුණත් දුකයි නේ. එතකොට දුක්ඛ වේවේ සම්භෝති දුක්ඛානාඤ්ඤං නිරුද්ධති හටගන්නේ දුකයි නැතිවන්නේ දුකයි නේද? එතකොට දුක නැති වෙන එක නම් හොඳ නේද? නැති වෙන එක නම් හොඳ ආය ඇති වෙන්නේ නැත්තම්. තේරුණේ? ඉතින් මේ මේ ටික හිමිදිරි පාන්දර ඔළු ගෙඩි වලට මම දැම්මේ මීම කාගෙන යන උදේ පාන්දර මෙයා දාපුවාම. හටගත්තා වූ සියලුම දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි කියන්නේ වේගයක්. දුකයි කියලා කියන්නේ ඒවට ඇලිලා ඉන්න කට්ටියට මේ සැප වේදනාව ඇති නැති වෙනකොට දුකයි දුක් වේදනාව ඇති වෙනකොට දුකයි අනිත්‍යයි දුකයි. යදනිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් එතන දුකක් තියෙන්නේ. යදනිච්ඡන් තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්තා යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වටිනාද යද්ද? නැහැ. තමා කියන දේ අහනවද? නැහැ. තමාගේ වසඟේ පවතින්නෙත් නෑ වටිනාකමකුත් නෑ. මෙන්න ලෝකයේ ඇති. මේ සියලෝම රූපස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වුණ රූපයක් පමණයි මේ මුළු ලෝකයේම රූපස්කන්ධය හැම වෙලාවකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ, මගේ කියලා ගන්නත් බෑ, මම කියලා ගන්නත් බෑ. මේ මුළු ලෝකයේම තියෙන රූපස්කන්ධය පිළිබඳවයි මම ඔය ප්‍රකාශ කළේ. තේරුණා නේද? රූපයාගේ යථාර්ථය ඕකයි. ඊළඟට අපි ගිය සැරේ දැක්කා මේ කය කියන රූපයේ තියෙන වෙනස මොකක්ද කියලා. ඒවා යලිත් යලිත් යලිත් යලිත් දකින්න ඕනේ පින්නතුනි. භාවනා කියලා කියන්නේ භාවිතා බහුලී කතා කරනවා කියන එකයි. වඩව ගන්නවා නිතරම වඩන්න ඕනේ. යලිත් යලිත් වඩා ගන්න ඕනේ. බහුලී කතා කියලා කියන්නේ ඒකයි. ඈ අන්න එතකොට තමයි මේ පිළිබඳව හොඳ අවබෝධයක් යන්නේ එක දවසක් විතරක් කරලාමදි. මේ පිළිකුල් භාවනාව කියන එක සතියකට සැරයක්වත් කරනවා නම් වඩා හොඳයි හැමදාම කරනවා නම් ඒ තරමට හොඳයි ඉක්මනට යන්න පුළුවන්. තේරුණා නේද? එහෙමනම් කය කියන්නේ කුමක්ද කියලා අපි එදා සාකච්ඡා කළා අනික් රූපයන්ට වඩා මේ කය කියන රූපය අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසියම් ප්‍රාණියක් ජීවියක් හැඟීමක් දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ පැහැදිලි හොඳයි එහෙමනම් අපිට මෙතනින් පුළුවන්කම තියෙනවා පිළිකුල් භාවනාව කරලා මෛත්‍රියට යන්න මෛත්‍රී භාවනාව කරන්න මෛත්‍රිය කියලා කියන්නේ කරුණාව තුලින් ඇති වෙන දෙයක් මෛත්‍රිය. කරුණාව කියලා කියන්නේ දුකටපත් සත්වයන් එම දුකින් අතමුදවා අතමුදව ගැනීමේ කැමැත්ත. තමන් සහ අනික් අය. තේරුණා නේද? මය කරුණාව කියන්නේ දුකටපත් සත්වයන් එම දුකින් අතමුදවා ගැනීමේ කැමැත්ත. එතකොට එයා දැනගන්න ඕනේ මමත් දුකටපත් වෙලා ඉන්න කෙනෙක් කියලා. තමන් සංසාර දුකට පත් වෙලා ඉන්න කෙනෙක්. මේ ලබාගෙන තියෙන්නේ මේ මේ තියෙන්නේ. අසද්ධර්ම මාර්ග ඵලයක් මේ තියෙන්නේ. අසද්ධර්ම මාර්ග ඵලයක්. අන්න එතන තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ. ඕක සැපද බලන්නේ කියලා. කොහොමද සැපක් වෙන්නේ? මේක අවිද්‍යාවෙන්නේ හටගත්තේ නේද? අවිද්‍යාව කියලා කියන්නේ අසද්ධර්මයේ බේස් එකෙන් නැත්නම් පදනම. සියලුම අසද්ධර්මයේ ඇති වෙන්නේ අවිද්‍යාව නිසා නේද? අනවබෝධය නිසානේ ඔක්කොම නේද? එතකොට අවිද්‍යාව නිසා තමයි අපිට මේ ඵලය ලැබිලා තියෙන්නේ. මේ තියෙන්නේ, ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ. මේක ඵලයක්. මොන ඵලයක්ද? අසත් ධර්ම මාර්ගයෙන් ගිහින් ලබාගෙන තියෙන ඵලයක්. අන්න එතන බුදු පියාණන් වහන්සේ දකින්න කිව්ව ඉස්සල්ලාම දකින්න කිව්වා මේක. ඒක සැපද දුකද කියලා දකින්නේ කිව්වා. තේරුණේ? ආන් ඒක තමයි කායානුපස්සනාවෙන් උන්වහන්සේ ඉදිරිපත් කළේ ඉස්සරලාම ඒ ඵලෙහි අපිට අරමුණු වෙන්නේ මොකද්ද? කය නේද? මේ ඵලය තමයි ජීවිත පැවැත්ම කියලා කියන්නේ. ජීවිත පැවැත්ම කියලා කියන්නේ සිතයි කයයි දෙක එකතු වුණ තැන. ඒක ඉස්සරලාම අරමුණු වෙන්නේ කය. ඒක නිසා කය කියන්නේ මොකක්ද කියලා දකින්න කිව්වා. කය නිසා අපි විඳින දුක් දකින්න කිව්වා. අන්න එතන කරුණාව ඇති වෙනවා. මොකක්ද කරුණාව කියන්නේ? මේ ජීවිත පැවැත්ම දුකක් මේකෙන් අයින් වෙලා යන්න ඕනේ. අන්න ඒකයි කරුණාව කියලා කියන්නේ. ඕවට කියන්නේ මහා කරුණාව කියලා. දැන් බල්ලෙක් බඩගින්නේ ඉන්නවා බල්ලෙකුට බත් ටිකක් දෙන්නත් කරුණාවක් තියෙන්න ඕනේ. ඒ බල්ලා ඒ බඩගින්න දුකෙන් අත මුදවා ගන්න. ඊට පස්සේ ඉතින් බඩගින්න දුක බය බල්ලට හැදෙනවනේ. ඒ වගේ දේවල් වල සාමාන්‍ය කරුණාව කියන්නේ. මේක මේ සසර දුකින් අත මිදී නිවන් සම්පත් ලබා ගැනීමේ කැමැත්තට තමයි මහා කරුණාව කියන්නේ. මහා දුකකට අහු වෙලා ඉන්නේ අපි. ඒක අවබෝධ කරගන්න ඕනේ. මහා දුකකට අහු වෙලා ඉන්නේ. අන්න එතනින් කරුණාව ඇති වෙනවා. ඊළඟ මෛත්‍රිය කියන්නේ මොකද්ද? සැප ලැබීමේ කැමැත්ත. දැන් මෙයා දන්නවා ලෝකයේ තුල සැපක් නැති බව දන්නවා. එහෙනම් මෙතන මෛත්‍රිය කියන්නේ නිවන් දැකීමේ කැමැත්ත. අන්න කරුණාවෙන්තර මෛත්‍රියකුත් නැහැ. මෛත්‍රියෙන්තර කරුණාවකුත් නැහැ. මේ දෙක මේකට සම්බන්ධයි. දැන් අපේ බුදු පියාණන් වහන්සේට අපි මහා කාරුණික කියලා කියන්නේ නේද? නමුත් බුදුහාමුදුරුවෝ කරුණා පාරමිතාව පිරුවේ නැහැ නේද? මෛත්‍රී පාරමිතාව පිරුවේ නේද? නමුත් අපි කියන්නේ මහා කරුණය කියලා. ඒ කියන්නේ දෙකම එකයි. එකයි කියලක වචන දෙකක්. ওই වචන දෙක වෙන් කරන්න බෑ කවදාවත්. කරුණාවෙන් තුන මෛත්‍රියක් නැහැ මෛත්‍රියෙන් තුන කරුණාවක් නැහැ එතකොට මෙන්න මේ භාවනාව මේ පිළිගොල් භාවනාව කරනකොට කරුණාව ඇති වෙනවා මෛත්‍රිය ඇති වෙනවා මේක දුකක් කියලා දකිනකොට දමල ගහලා යන්න හිතෙනවා නේද? අන්න කරුණාව සහ මෛත්‍රිය. කොහෙන්ද ඔක එන්නේ? පිළිකුල් භාවනා තුළින් එන්නේ. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යට වෙන්න ඕන පිළිකුල් භාවනා කරනකොට. කාමච්ඡන්ද ව්‍යාපාද කියලා කියන්නේ ඇලීමයි ගැටීමයි නේද? මේ ලෝකේට ඇලීමයි ගැටීමයි. මේකේ යථාර්ථය දැක්කට පස්සේ මොනවා කරනවා මේකට ඇලෙන්න බෑ නේද? ඇලෙන්න බෑ මොනවා කරලවත්. ගැටෙන්න බෑ මොකද මේක අනිත්‍යයි. මේක වේගයක් පමණයි. ඒක නිසා ගැටෙන්නත් බෑ. අන්න කාමච්ඡන්ද ව්‍යාපාදේ යට යනවා. තේරුණේ? දැන් එතකොට පිළිකුල් භාවනාව තුළින් කරුණාව මෛත්‍රිය ඇති වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා. ඊළඟට ඉතින් තීන මිද්‍යක් යාට නෑ. යා බොහෝ ප්‍රාණවත් විදිහට මේක යථාර්ථයේ දකිමින් ඉන්නවා. සමහරව එතනම සමාධිගත වෙනවා. පිළිකුල් භාවනා තුළම සමාධිගත වෙනවා. තේරුණේ? උද්දච්ච කුක්කුච්චයක් නෑ අපිට දැන් කොහොමවත් අපේ සීලය පිරිසිදුයි. සීලය පිරිසිදුයි. කිසිම අපිට චරිතය පිළිබඳව සැකයක් නෑ. නෑ නේද? හාමුදුරුවනේ අර කරපු දේවල් ආ කරපු දේවල් වලට යථා කාලයේ ලැබෙයි ඈ ඒවට යථා කාලයේ කතා කරයි මන් නිතරම කියන දෙයක් ඕක අඟුලිමාලට පුළුවන් වුණා නම් මිනී ලක්ෂ ගණනක් මරලා මිනිස්සු මරලා දෙවි මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබා ගන්න පුළුවන් සීලයක් ඇති කරගන්න නේද අපිට මොකද බැරි වෙන්නතුනේ අද හුඟ දෙනෙක් කොතන පසුතැවෙනවා අනේ අපි පව කරලා තියෙනවා. පව කරලා තියෙනවා නේද? මාත් පව කරලා තියෙනවා. පව කරලා නැත්තේ කවුද? අඟුලිමාල නෑ නේද? <laughs> ඈ ඉතින් ඒ ඒ පැත්තට යන්න එපා. මේ කුසල කර්ම ශක්තියෙන් අකුසල කර්ම යට කරන්නත් පුළුවන්. ආනන්තරයේ පාප කර්මයේ කරලා නැතිනම් සෝතාපන්න උනෑන් පස්සේ ඉවරයි නෑ නෙක්කම නේද? ඊළඟ ආත්මභාවයේ අපි දුගතියකට යන්නේ නෑ මොනවා කරලවත්. තේරුණේ? යනවා නම් සුගතියටමයි යන්නේ. ඉතින් මේ කුසල කර්ම බලයෙන් අර අකුසල කර්ම යට කරන්න පුළුවන්. කාගෙන්වත් සමාව ඉල්ලන්න ඕනේ අපිටම පුළුවන් ඒව මර්ධනය කරලා දාලා බිඳගෙන යන්න ඉදිරියට පුළුවන්කම තියෙනවා. මැඩගෙන යන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් අපිට දැන් කාමච්ඡන්ද ව්‍යාපාද මෙතනින් මම යට වෙන හැටි පෙන්නවා තීන මිද්දේ උද්දච්ච කුච්චේ විචිකිච්ඡාවක් නෑ නේද ඉතින් මේ ඇත්ත නෑ නේද බොරුවක් නෙවෙයි මේ මේ මපිල්ගොළු භාවනා කරනකොට මේක බොරුවක් නෙවෙන බව පැහැදිලි ඕන කෙනෙකුට. මේක ඇත්තක්. බෞද්ධයන් විතරක් නෙමෙයි අබෞද්ධයන්ටත් මේ தત્ත්වය පෙන්වුවොත් එහෙම මේගොල්ලන්ට විරුද්ධ වෙන්න බෑ නේද? මොකද්ද මේ තියෙන්නේ? තේරුණා නේද? අන්න එතකොට පංච නීවරණ යට යනවා. පංච නීවරණ යට යනවා විතරක් නෙමෙයි මෛත්‍රී කරුණාවත් ඇති වෙනවා. කරුණාව මෛත්‍රිය දෙකම ඇති වෙනවා. ආන් එතෙන්දි තමයි මෛත්‍රී භාවනාවට යන්න පුළුවන්. එහෙම නැතුව මේකට ඇලීලා ගැටිලා තීන මිද්දයෙන් ඈ දුසිල් භවෙන් සැකයෙන් කොහොමද පින්නතුනේ මෛත්‍රී භාවනාව කරන්නේ? බෑ නේද? මෛත්‍රී භාවනාව කරන්න අපේ සිත නිදුක් නිරෝගී සුවපත් භාවයටපත් කරගන්න ඕනේ. අපේ සිත දුකටපත් වෙලා තියෙන්නේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝඩකමින් නේද? දුකටපත් වෙලා තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද වලින්. ඉතින් අපි දුකින් මිදලා ඉන්න එපා. අනික් කට්ටිය දුකින් මුදව ගන්න. එහෙමනේ අන්න ඒකයි මම මේ කියන්නේ. පිළිකුල් භාවනාව කරමින් කරලා අවසානයේදී තමයි මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. නැත්තම් බෑ. බෑ බැරි හන්දමයි බෑ කියන්නේ. අද මොකෝවත් නැහැ. ඉතින් ඇත් දෙක පියාන සියලු සත්වයෝ සූපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කිය කියා ඔහේ ඉතින් ඉන්න මෙච්චරයි. මිත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය මහණෙනි චේතෝ විමුක්තිය චේතෝ විමුක්තිය කියලා කියන්නේ අපේ සිත නිදුක් නිරෝගී සුවපත්භාවයට පත් කරගෙන මුදාරින්න ඕනේ. සකල ලෝක සත්වයා කෙරෙහිම පතර මහා කරුණාවෙන් යුක්තව මුදාරින්න ඕනේ. ආයෙ මොකටද? බය හිතනවා කියනකොට නම් නේද? බය වෙන්න එපා. ඉස්සල්ලාම තමයි අවට සිටින්නා වූ සියලු සත්වයෝ කියලා පටන් ගන්නද ආදරය කරන කට්ටියටයි නැදහත් කට්ටියටයි හතුරන්ටයි එහෙම වෙන් කරන්න එපා. මගේ දෙමව්පියෝ සුවපත් වේවා මිත්‍රෝ සුවපත් වේවා මධ්‍යස්ථයෝ සුවපත් වේවා අන්තිමට හතුරෝ එහෙම අවශ්‍ය නැහැ අපිට එහෙම ගන්න නේද අපිට එහෙම ගන්නෑ මේක පොදු දෙයක් ආර්ය පුද්ගලයන්ගේ මෛත්‍රී භාවනා පොදු භාවයක් තියෙන්න ඕන සියලු දෙනාටම එකම මෛත්‍රියක් කරන්න ඕනේ නේද ඉස්සරලා යාළු යාළු කට්ටිය හැම සුවපත් කරලා ඉවර වෙලා හිමුණා බෑ කුරා කෝමියක්වත් ඉතුරු කරන්නේ නැතුව සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී දිය ධාරාව මෛත්‍රී දිය ධාරාවෙන් සියලු සත්වයන් තෙමා හරින්න පින්නතුනි තෙමා හරින්න ඊළඟට සදිසාවට මෛත්‍රී කරන්න මම ඔක්කොම දැන් කියලා දෙනවා සදිසාවට මෛත්‍රී කරන්න මේ මේ මෛත්‍රිය කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ඔයගොල්ලන්ගේ කයස් සැහැල්ලු වෙනවා සිතස් සැහැල්ලු වෙනවා ඇයි කාමච්ඡන්ද ව්‍යාපාද යට යනකොට සිත සැහැල්ලු වෙන්න එපා නේද? පංච නීවරට යට යනකොට සැහැල්ලු වෙන්න ඕනේ. ආමුණා සැහැල්ලු වුණා වූ සිත තමයි සුවපත් භාවයට පත්වන සිත. ඒ සිතේ ස්වභාවය මිහිලට නැగిලා යන එක. සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න පංච නීවරණ යට යන්න යට යන්න ඉහළට නැగిලා යනවා. තේරුණේ? හරිම සාර්ථකයි ශාස්ත්‍රීයයි නේද මම මේ කියන ප්‍රකාශනය? ආනාපාන සතියනොත් කරන්න පුළුවන් ඒක. ආනාපාන සතියෙන් කරන්න පුළුවන්. ඊට වඩා කරන්න පුළුවන් පිළිකුල් භාවනාවෙන් මෛත්‍රී භාවනාවට ගිහිල්ලා එතන යන්නත් පුළුවන්. ඕන් දැන් හොඳටම සෑල් වෙලා තියෙන සිත දැන් හදන්න ඉහෙලට නැගලා යන්නයි ඒක Tamanට තේරෙනවා අන්න එතෙන්දී හතරවෙනි ධානය කියලා අදිෂ්ඨාන කරන්න. හතරවෙනි ධානය කියලා අදිෂ්ඨාන කරනකොටම සමාධිසිත මෙතනින් ඉහළට නැගීගෙන ගිහිල්ලා නතර වෙනවා. නතර වෙනවා. යන්නේ නැහැ. බය වෙන්න එපා යයි කියලා යන්නේ නැහැ. මොකද ආත්ම දිට්ඨිය තියෙනවනේ දාලා යන්න බෑනේ. පොඩි කාලේ ඉඳන් හදාගත්ත එක නේද? කොහොමද දාලා යන්නේ? තේරුණේ? ඔහේ ඉතින් මෙතන කිත්ති කැවි කැවි කිත්ති කැවි කැවි ඔහේ තියෙනවා. මේක සෑහළු වෙන දැහැළු වෙන නැගලා යන්න හදනවා යන්නේ නැහැ. යනවා නම් මේක කාත් තරම් තමයි යන්නේ. තේරුණේ? එහෙනම් මේ ටික මම කිව්වේ හොඳට මතක් වීමක් වශයෙන් දැන් අපි එදා වගේම පිළිකුල් භාවනාව කරමු. එතනින් මෛත්‍රියට යම්, එතනින් සමාධියට යම්. ඥානෝල්පය. දැන් මම මේ කියන ප්‍රකාශන කවුරුවත් කියන්න එපා ඈ. කියන්න එපා. ඔයගොල්ල හොඳට අවධානයෙන් යුක්තව මගේ මේ ප්‍රකාශනයට අහුම්කන් දීගෙන මා කියන දේ සිතා බලන්න, සිතා විමසා බලන්න. කටින් කියන්න එපා. හොඳයි. දැන් එහෙමනම් ඔය කට්ටියට පුළුවන් තමන්ගේ කය දෙස බලාගෙන ඉන්න. ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන තමාගේ කය දෙස බලාගෙන ඉන්න. කය කෙලින් කරලා තියාගත්තත් කමක් නැහැ. දැන් ඔබට පේනවා දොරවල් නමයක් සහිත දොරවල් ලක්ෂ ගණනක් පේනවා මොනවද මේ දොරවල් නමේ ඇස් දෙක කන් දෙක නහස් පුඩු දෙක කට එතන තියෙනවා හතක් ඊළඟට පල්ලෙහා තියෙනවා දොරටු දෙකක් මල පහවෙන් දොරටුවයි මුත්‍රා පහ වෙන දොරටුවයි. දැන් දොරටු 9ක් තියෙනවා. දැන් බලන්න මේ දොරටු වලින් පහ වෙන්නේ මොනවද කියලා. කබ දොළු, කං කොණු, හොටු, කෙල, මුත්‍රා, අසුචි. මේක බොරුවක් නෙමෙයි මේක ඇත්තක්. හැම මොහොතකම පහ වෙනවා. කියලා හැම මොහොතකම පහ වෙනවා අපි ගිලලා දානවා හොටුත් හැම මොහොතකම ගලනවා ඒවා එතනම විහිලිලා යනවා කංකණුත් ඒ වගේ හැම මොහොතකම ඇති වෙනවා කබ කඳුළුත් හැම මොහොතකම ඇති වෙනවා ඊළඟට හැම මොහොතකම මෝත්‍රා පිරෙනවා මෝත්‍රාශයට ඒ වගේම හැම මොහොතකම අසෝචි මහ බඩවැලේ කිරෝලට ටික ටික එකතු වෙනවා ඒවා ඉතින් ඈතට ගිහින් දාලා නාහෙත් වහගෙන අපි එනවා. කෙල ගහව පරික්කම හරිම පිළිකුල සහගතයි. හොඳට දැන් හිතලා බලන්න මේ නව දොරකින් පහ වෙන්නේ මොනවද කියලා. දැන් මේ හැම රෝම කෝපයකින්ම දහදිය පහ වෙනවා. දහදිය කියන්නේ අසෝචි. එහෙමනම් හොඳට බලාගෙන ඉන්න නව දොරක් ප්‍රදාන කොට ඇත්තා වූ දොරවල් ලක්ෂ සංඛ්‍යාත ගණනකින් හැම මොහොතකම අස්කෝචි වැක්කිරෙනවා හොඳට හිතලා බලන්න හොඳට හිතලා බලන්න හිල් වෙච්ච මුට්ටියකට කුණු වෙච්ච මස් ටිකක් දාපුවාම ඕජාව වැක්කිරි වැක්කිරෙන්නේ යම්සේද ආන්ගේ විදියට හැම මොහොතකම පිළිකුල් සහගත ඕජාව හිවත් අසුචි වැක්කිරෙනවා කායෝ jiguccho සකලෝ දුගන්ධෝ ඒක නිසා මේ කය පිළිකුල් සහගතයි දුර්ගන්ධ හමන සුළුයි. කොච්චර හේතුවක් මේවා ඉවර කරන්න බෑ. ඔයගොල්ල කෙල ගහලා ඇති කොච්චරවත්, හොටු සූර්ල ඇති කොච්චරවත්, කබ කඳුළු පිය දාලා ඇති කොච්චරවත්, මෝත්‍රා කරලා ඇති කොච්චරවත්, මල පහ කරලා ඇති, දහදිය පහපුවම හොදලා ඇති. දැන් ඉවරද නෑ නේද? එහෙමනම් තවත් මේක වැක්කිරෙනවා. අසෝචි වැක්කිරෙනවා නවදුරකින්. ගඳ ගහනම පිළිකුල් සාගතයි. දුගඳ හමන සුළුයි. මෙන්න කයෙහි යථාර්ථය. කායෝ දිකුච්ඡෝ සකලෝ දුගන්ධෝ මේවා කාටවත් නෑ කියන්න බෑ. හොඳට හිතලා බලන්න. මා කියන දේ පිළිගන්න එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා හිතලා බලන්න දැන් අපි මේ අසෝචි එන්නේ කොහෙන්ද කියලා අපි පොඩ්ඩක් මේ කය ඇතුළට එබිකම් කරලා බලන්න ඕනේ දැන් බලාගෙන ඉන්න කය දෙස නව දුරකින් අසෝචි වැස්සෙන කය දෙස බලාගෙන ඉන්න දැන් අපට තවත් අසෝචි පිරෙනවා පේනවා මේ කෙස් කියන්නේ මොනවද පිළිකුල් සහගත දෙයක් ඒ කෙස් කියන එකක් නිතරම ඇතුළේ ඉඳන් එළියට එනවා දැන් අපි කෙස් කොච්චර කපලෑද්ද කපන්න කපන්න එළියට එනවා නේද එතකොට කෙස් කියන එකත් අසෝචි බලන්න ලොම් කියන එකත් කොච්චර පෙරංගයවත් එළියට එනව නේද ලොම් කියන්නේ පිළිකුල් සාගර දෙයක් නේද ඊළඟට බලන්න නියපොතු අපි කපනවා කපනවා කපනවා කොච්චර ගැපුවක් ලියලනවා කෙලත් ඒ වගේ කොච්චර කෙල ගැහුවත් වැඩක් නැහැ ආයෙත් එකතු වෙනවා කට ඇතුළට එහෙමනම් දැන් තවත් පැහැදිලි නේද මේ කේස් ලොම් නිය දත් ආදී දේවල් එළියට ඒම වළක්වන්න බෑ කොච්චර සුද්ධ කළත් හරියන්නේ නැහැ අපි මේවා හොදලා පිහදාලා ඇති මල මූත්‍ර කරවලා ඇති මොනවා කරලවත් මේ ජීවිත පැවැත්ම තුල ඉන්නකම් කවදාවත් මේ අසෝචි වැක්කිරෙන ස්වභාවයෙන් අයින් වෙන්න බෑ දැන් බලන්න දැන් ඔබ සිතින් කය දෙස බලාගෙන ඉන්නවා දැන් ඔබට නව දොරෙන් නව දොරක් සහිත දොරවල් ලක්ෂ ගානකින් අසූචි වැස්සෙනවා ඔබ දැක්කා කාටවත් නෑ කියන්න බෑ දැන් බලන්න ඉස මුදුනේ කෙස් වැටියක් තියෙනවා බලන්න තියෙනවා නේද දැන් මේ කෙස් වැටිය මිටමලෝල ඇදලා ගන්න ඇදලා ගන්න දැන් අතට ගැලවිලා ආවෙදින් තියෙනවා කෙස් වැටිය. බලන්න මේ කෙස් වැටිය දිහා. මේවා හිතින් කරන්නේ ලස්සනද, පිරිසිදුද, සුවඳ හමනවද, වටිනාකමක් තියනවද නෑ නේද? එහෙනම් මේ කෙස් වැටිය විසික් කරලා දාන්න ඉස්සරහින් දැන් බලන්න බිම තියෙන්නේ මොකද්ද කියලා කෙස්න් කෙස්න් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි කෙස්න් අසාරයි අසුබයි පිළිකුලයි දුර්ගන්ධයි දුර්වර්ණයි අනිත්‍යයි අනිත්‍යයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවියක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ මේකේ හැටියට ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙනම් ඔය කෙස් වැටිය ඔතනම දාලා ආයෙත් බලන්න කය දෙස. දැන් ලොම් හැම තැනම පැතිරිලා තියෙනවා. මේවත් මේ කය තුලින් එන අසෝචි වර්ගයක් ලොම් කියන්නේ. මේ ලොම් ටික පෙරංගාලා පෙරංගාලා අතට ගන්න. මේවා හිතින් කරන්නේ දැන් බලන්න අතේ ගොඩ ගාගෙන තියෙන ලොම් දෙක බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් විසික් කරලා දාන්න අර කිස්බඩ උඩින්ම දාන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කිස් ලොම් ලොම් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි ලොම් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වුණු රූපයක් පමණයි කිසියම් ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් මේ ලොම් වලට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මම කියලා ගන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ එහෙනම් ලොම් ටිකක් ඔතනම තිබිච්චාවේ ගන්න බැයි නම් දැන් ආයතරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා ඇඟිලි 20ෙම නියපොතු තියනවා මේ නියපොතු ටික අඬුවක් අරගෙන ගලවන්න ගලවන්න මේවා හිතින් කරන්නේ දැන් බලන්න නියපොතු ටික ගලෝලා අතට ගන්න දැන් බලන්න අතේ ගොඩ ගහගෙන තියෙන නියපොතු දෙස බලන්න. මාළු කරපොතු වගේ ලේත් ගෑවිලා මස් කෑලිත් එක්කලා ගැලවිලා ඇවිදින් තියෙන්නේ ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද මේවා හිතලා බලන්න එහෙනම් විසික් කරලා දාන්න අර ලොම්ගොඩ උඩින්ම විසෙක් කරලා දාන්න. දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා හිතලා බලන්න මොනවද තියෙන්නේ. කේස් ලොම් නිය පොතු නිය පොතු අසාරයි අසුබයි පිළිගුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි නිය පොතු අසාරයි අශෝභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නෑ ජීවියක් නෑ වීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මේ නියපොතෝ මම කියලා ගන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ කොහොමවත් ගන්න බෑ එහෙමනම් ඔතනම තියද්දී ආයෙත් කය දෙස බලන්න දැන් ඔබට පේනවා කටේ දත් තියෙනවා මේවා හිතින් කරන්නේ මේ දත් ටික අඬුවක් අරගෙන ගලෝලා ගලෝලා අතට ගන්න දැන් අතට ගත්තා කියලා හිතා ගන්න දැන් බලන්න අතේ තියෙන දත් ටික මස් කෑලිත් එක්කලා ගැලවිලා ඇවිදින් තියෙන්නේ ලේත් ගෑවිලා ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද ආයේ කටේ දාගන්න පුළුවන්ද බෑ නේද එහෙනම් විසික් කරලා දාන්න අර නියපොතු ගොඩ උඩින්ම විසික් කරලා දාන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කේස් ලොම් නියපොතු දත් දත් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි දත් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ ආයෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රහණයක් නෑ ජීවයක් නෑ හැඟීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ හැලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ එහෙමනම් ඔහොම්මම දත් ටිකක් තියලා ආයතරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා කිස්න් ලොම් නියපොතු දත් නැති කයක් පේනවා හොඳට බලාගෙන ඉන්න දැන් බ්ලේඩ් එකක් අරගෙන ඉස මුදුනෙන් හිමීන් සැවේ ඉරක් අඳින්න මේවා හිතින් කරන්නේ ඉරක් ඇඳලා මේ හැම ගලෝල ගන්න ගලවන්න ගලවන්න දැන් මූණ දිහෙන් ගැලවිගෙන එන උරයිස්වලින් ගැලවීගෙන එනවා පපුව දිහෙන් ගැලවීගෙන එනවා දැන් බඩ දිහෙන් ගැලවීගෙන එනවා දැන් උකුල දිහෙන් ගැලවීගෙන එනවා ගලෝලා ගලෝලා අතට ගන්න දැන් බලන්න අපේ අතට අරගෙන තියෙන හැම දෙස බලන්න පොඩ්ඩක් දිගහැරලා ලේත් වැස්සෙමින් තියෙනවා තව මේ අසූචි ගොඩක් වහගෙන තිබුණු මේ හැම ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් අර කෙස්ලොම් නිය දත් ගොඩ උඩින්ම දාන්න මොගෝනි පඩංගුවක් වගේ විසි කරලා දාන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කෙස් ලොම් නියපොතු දත් හම හම අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි හම අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවියක් නැහැ ජීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම නැති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් ඔය හැමත් ඔහොමම තියද්දී ආයෙ සැරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා මස් ගොඩක් සහිත කයක් පේනවා ලේ වැස්සෙමින් තියෙනවා රතු පාටට මස් ගොඩක් පේනවා හොඳට බලාගෙන ඉන්න දැන් ඔය මස් අස්සෙන් එහෙන් මෙහෙන් නහර වැල් එල්ලිලා තියෙනවා බලන්න. දැන් මේ නහර වැල් ටික ගලෝලා ගලෝලා ගලෝලා අතට ගන්න. මේවා සිතින් කරන්නේ හොඳයි දැන් අතේ පටලවා ගන්න නහර වැල් ටික ගලෝලා දැන් බලන්න නහරවැල් ලේත් ගෑවිලා තියෙනවා ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියෙනවද නෑ නේද එහෙනම් මේ ටික ඔක්කොම විසික් කරලා දාන්න ආරා හැම උඩටම විසික් කරලා දාන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා ආයෙ සැරයක් කේස් ලොම් නියපොතු දත් හම නහර නහර අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණියක් ජීවියක් හැඟීමක් දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් මේ දහර වැල්වල පැලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් මේ නහර වැල් ටික ඔහොම්මම තියලා දැන් ආයතරයක් බලන්න කය දෙක දැන් ඔබට පේනවා මස් ගොඩක් සහිත කයක් පේනවා ලේත් වැසෙමින් තියනවා හොඳට බලාගෙන ඉන්න දැන් මේ මස් ටික ටිකෙන් ටික ගලෝලා අතට ගන්න අතට ගන්න මේවා හිතෙන් කරන්නේ අතට අරගෙන බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් මේ මස් ටික ගලෝ ගලෝ අතට අරගෙන බල බලා අර නහර වැල් ගොඩ උඩින්ම ගොඩ ගහන්න ඔක්කොම ගලවන්න ඔය ඇට කෑලි අස්සෙත් මස් ඇලිලා ඇති ඒවත් ගලවලා ගන්න මේව හිතෙන් කරන්නේ දැන් ඔබ ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා බලන්න. කේස්, ලොම්, නියපොතු, දත්, හම, නහර, මස්, මස්, අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි දුර්ගන්ධයි මස් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වූ රූපයක් පමණයි කිසියම් ප්‍රාණියක් ජීවියක් හැදීමක් ගැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ මේ මස් ගොඩට ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් ඔය මස් ගොඩ ඕම්මම තිබිච්චාවේ දැන් හොඳට බලාගෙන ඉන්න ආයතරයක් ඉස්සරහා කුඩ ගහගෙන තියෙන්නේ මොනවද කියලා හොඳට බලාගෙන ඉන්න කේසන් ලොම් නියපොතෝ දත් හම නහර මත් හොඳට බලාගෙන ඉන්න දැන් හිතන්න මෙහෙම මේ ටික දවස් දෙක තුනක් හතරක් පහක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා හිතන්න කුණු වෙනවා කුණු වෙනවා කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා ඕජාව වෙක්කෙරෙන්න පටන් ගන්නවා නිලමැස් වේවිදින් ඕජාව උරා බොනවා පණුව සිරි සිරි ගාන දඟලන්න පටන් ගන්නවා මේක බොරුවක් නෙමේ මේක ඇත්තක් හොඳට හිතලා බලන්න කායෝ නිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ කයනම් පිළිකුල් සහගතයි දුගඳහමන සුළුයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් අටගත් රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් මේ කයට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ හොඳට හිතලා බලන්න මම මේ කියන දේවල් ඇත්තද බොරුද කියලා. දැන් ආයසරයක් බලන්න කය තිබුණ තැන මොනවද තියෙන්නේ කියලා. ඇට කැබලි හැම තැනම විසු වෙලා තියෙනවා ඇට කටු ගොඩක් දැන් පේනවා. හිස් කබල පැත්තකට විසික් වෙලා ගිහින් තියනවා හොඳට බලාගෙන ඉන්න. දැන් මේ හිස් කබල අතට ගන්න. අතට අරගෙන හිමින් දැරියෝක පලන්න බලන්න. දැන් බලන්න මොනවද තියෙන්නේ කියලා හිස් කබල ඇතුලේ. හිස් ලොඳ සුදු පාටට කුරුම් බලොඳ වගේ අතට ගන්න හිස් කබල විසි කරන්න මස් ගොඩ උඩට දැන් බලන්න හිස් ලොඳ ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියෙනවද නෑ නේද එහෙමනම් ඒකත් ඔය මස් ගොඩ උඩින්ම දාන්න හිස් ලොඳ අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි හිස් ලොඳ අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් හටගත් රූපයක් පමණයි කිසියම් ප්‍රාණියක් ජීවයක් හැදීමක් දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් ওই ටිකක් තෝමුම තියලා දැන් බලන්න ඇටකටු ගොඩ දිහා බලන්න මේ ඇටකටු දැන් එකින් එක අතට ගන්න. හොතන තියෙනවා උකුල් ඇටේ තියෙනවා කලව ඇටේ තියෙනවා මේ එතකොට ඇට සැකිල් මේ මේ කොඳු ඇට නාරටිය ඇට තියෙනවා අත් ඇට තියෙනවා අකු ඇට තියෙනවා ඔය ඔක්කොම ඇට කැරි ටික එකින් එක අතට ගන්න. අතට අරන් එක එක ඇටයක් පාසාම් බලන්න ඇට කටෝ ලස්සනද පිරිසිදුද සුවදාමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් ඔය ඇට කටු ටික ඔක්කොම එකින් එක අරගෙන මේ විදිහට බලන්න ලස්සනද පිරිසිදුද සමාදාමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් ඔය ඔක්කොම අරගෙන අර මස් ගොඩ උඩින්ම ගොඩ ගහන්න දැන් ඔබට පේනවා විශාල ඇටකටු ගොඩක් තියෙනවා හොඳට බලාගෙන ඉන්න. ඇට කටු අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, ඇට කටු අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් හටගත් රූපයක් පමණයි කිසිම ප්‍රාණියක් නැහැ ජීවියක් නැහැ හැඟීමක් නැහැ ගැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ, මම කියලා ගන්නත් බෑ. එහෙමනම් ඇටකටු ටික හොම්මම තියලා ආයේ බලන්න මොනවද තියෙන්නේ කියලා අවුල ගන්න. දැන් ඔබට අඩි 20ක් විතර දිගට ඇති කුඩා බඩවැල පේනවා. මේ කුඩා බඩවැල අරගෙන අතට අරගෙන බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් මේ කුඩා බඩවැල විසික් කරලා දාන්න අර ඇටකඩු ගොඩ උඩටම දාන්න දැන් බලන්න තව මොනවද තියෙන්නේ අවුල ගන්න? දැන් මහා බඩවැල පේනවා රැලි රැලි සහිතව මහා ගැරඩියෙක් වගේ මහා බඩවැල ඇදලා ගන්න මෙහාට. ඇදලා අරගෙන ඔය මහා බඩවැල කිරෝලේ තියෙනවා අසූචි තැම්පත් වෙලා. හිමින් සැරේ පළලා අසූචි ටික අතට ගන්න. මහා බඩවැල් දාන්න ඇටකටු ගොඩ උඩට. දැන් බලන්න අසෝචි අතේ ගොඩ ගහගෙන තියෙන අසෝචි දෙස බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් ඔය අසෝචි ටිකත් අර ඇටකටු ගොඩ උඩින්ම දාන්න දැන් බලාගෙන ඉන්න අසුචි අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අසුචි අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් අටගත්ත රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නෑ ජීවයක් නෑ හැඟීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් හැලෙන්නත් බෑ මේ අසෝචි වලට ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් මේ අසෝචි ටිකත් ඔහොමම තියද්දී ආයසරයක් බලන්න මොනවද බිම වැටිලා තියෙන්නේ කියලා ඔබට දැන් ආමාශය පේනවා මේ ආමාශයත් අතට ගන්න මේවා සිතින් කරන්නේ හිමීන් සැරේ පළල බලන්න මොනවද තියෙන්නේ කියලා වමනය මේ වමනේ ටික අතට ගන්න ආමාශය විසික් කරලා ගන්න අර අසෝචි ගොඩ උඩින්ම වමනය ලස්සනද පිරිසිදුද වටිනාකමක් තියෙනවද නෑ නේද එහෙමනම් මේ වමනේ ටිකක් අර අසෝචි ගොඩ උඩින්ම දාන්න දැන් බලන්න වමනය අසාරයි අසෝභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි වමනය අසාරයි අසෝභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නෑ ජීවියක් නෑ ජීවමත් දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් එලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් වමනේ ටිකක් තොතනම තියන්දී ආයසරියක් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා දැන් ඔබට පේනවා පෙනහැලු දෙක තියෙනවා මේ පෙනහැලි දෙකත් අතට ගන්න අරගෙන බලන්න මෙච්චර කාලයක් මයිනාමක් වගේ පිම්බි පිම්බි හැකිලි හැකිලි තිබුණ පෙනහැලි ලස්සනද පිරිසිදුද සුවඳහමනවද වටිනාකමක් තියෙනවද නෑ නේද එහෙනම් ඒකත් අර මස් ගොඩ උඩින්ම දාන්න පෙනහලු අසහාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයයි දුක්ඛයි අනාත්මයි පටවියාපෝ තේජෝ ආයෝ කියන ධාතුන්ගෙන් අටගත් රූපයක් පමණයි කිසිම ප්‍රාණියන් ජීවයක් ඇඟීමක් දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් හැරෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් පිනාරු දෙකත් ඔය අසූචි ගොඩ උඩින්ම තිබිච්චාවේ. ආයසරයක් බලන්න බිම තියෙන්නේ මොනවද? දැන් ඔබට පේනවා හෘදේ වස්තුව, පිත්තාශය, මුත්‍රාශය. දැන් බාල්දියක් අරගෙන මේ හෘදේ වස්තුව අරගෙන ඉමේ සැරේ පළලා මේව හිතින් කරන්නේ ඒකේ පිරීලා තියෙන ලේ ටික බාල්දියට දාන්න. දාලා බලාගෙන ඉන්න. දැන් උතන පිත්තාසයක් තියෙනවා. පිත්තාසයක් තිමින් දැලේ අතට අරගන්න. අරගෙන පිට වතුර ටිකක් බාල්දියටම දාන්න. දැන් බලන්න ඔතන මුත්‍රාසයක් තියනවාද කියලා. මුත්‍රාසයත් වකුගඩු දෙකත් එක්කම අතට ගන්න. දැන් මුත්‍රාසයේ මුත්‍රා පිරීලා තියනවා. හිමින් සැරේ පළල බාල්දියට වක් කරන්න මුත්‍රා ටික. දැන් බලන්න ඔතන කෙල වැටිලා ඇති හොට්ටු සෙම ඔය කොහොම දැන් එකතු කරන්න එකතු කරන්න එකතු කරලා එකතු කරලා මේ බාල්දියටම දාන්න දැන් බලන්න බාල්දිය තියෙන්නේ මොනවද කියලා ලේ පිට වතුර සෙම සොට්ටු කොහොම දැන් ඔබට පැහැදිලිව පේනවා කියලා මූත්‍රා මේ ඔක්කොම දැන් බොල්ලක් අරගෙන හොඳට කලවම් කරන්න කලවම් කරන්න හොලවම් කරන්න කලවම් කරලා බලන්න පොඩ්ඩක් ඉඹලා බලන්න සුවඳද ලස්සනද පිරිසිදුද නෑ නේද එහෙනම් මේ ඔක්කොම බාල්දිය පිටින්ම අරන් ගිහිල්ලා අර කේසුන් ලොන් නිය දත් බොකු බඩවැල් මස් ගොඩ උඩින්ම හලන්න හලන්න දැන් බලාගෙන ඉන්න ඇට කෑලි වල ගෑවි ගෑවි පල්ලෙහාට වැස්සෙනවා හිස් කබලේ ටිකක් තැම්පත් වෙලා තියෙනවා හොඳට බලාගෙන ඉන්න දැන් අර පොල්ල අරගෙන මේ ටික ඔක්කොම කලවම් කරන්න කලවම් කරන්න දැන් බඩවැල්ලට කෑලිවල දෙවටි දෙවටි උඩට එනවා මස් කෑලි කෑලි උඩට එනවා වමනේ මස්වල කැටවල ගෑවිලා තියෙනවා හැම තැනම දැන් ලේ ගෑවිලා තියෙනවා හොඳට කලවම් කරන්න කලවම් කරලා පොඩ්ඩක් ඉඹලා බලලා බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද කෙස් ලොම් නියපොතු දත් හම නහල් මස් හොඳට බලාගෙන ඉන්න බඩවැල කුඩා බඩවැල මහ බඩවැල ආමාශය හදේ වස්තුව පිත්තාශය වකුගඩු ඇටකටු හිසලොඳ ලේ පිත් වතුර සෙම සොට්ටු සැරව කබ කඳුළු මෝත්‍රා ලස්සනද පිරිසිදුද නෑනේද අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නෑ ජීවයක් නෑ හැඟීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මම කියලා ගන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ එහෙමනම් උතනම ඔය ගොඩ තියෙන්න අරින්න දැන් පොල්ලක් අරගෙන ගහන්න දෙකක් තුනක් ඈගයිද කියන්න බලන්න නෑ නේද කිසිම ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් නැති තන්නේ කරම අසූචි ගොඩක් බව දැන් පැහැදිලිද කාටවත් මේවට විරුද්ධව කතා කරන්න පුළුවන්ද බෑ නේද මෙන්න කයෙහි යථාර්ථය කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ මේ කය පිළිකුල් සහගතයි දුගඳ හමන සුළුයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි. කිසිම ප්‍රාණියක් නෑ ජීවියක් නෑ දීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් ඔය අසෝචි ගොඩ දිහා බලාගෙන ඉන්න දැන් සිතින් කය දෙස බලාගෙන ඉන්නවා. දැන් කය කෑලි කෑලි වලට ගලෝලා බලාගෙන ඉන්න. දැන් ඕජාව වෙක්කිරි වෙක්කිරි තියෙනවා. දැන් හිතන්න දවස් දෙක තුනක් මේ අසෝචි ගොඩ මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ කියලා හිතන්න. කුණු වෙනවා කුණු වෙනවා කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා ගිහිල්ලා පනෝ සිරි සිරි කාලා දඟලන්න පටන් ගනී ඕජාව වේසිනවා නිලමැස්ස ඇවිදilla ඕජාව උරා බොනවා හොඳට හිතලා බලන්න මේවා කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා පොළොවට උරාගෙන අන්තිමට ඇටකටු ටික ඉතුරු වෙයි දත් ටික ඉතුරු වෙයි නියපොතු ටික, කෙස් ටික, ලොම් ටික මේවා ඔක්කොම දිරලා දිරලා දිරලා කුඩු වෙලා සුණු වෙලා පොළවටම පස් වෙලා යයි. මෙන්න කයෙහි යථාර්ථය. දැන් ඔබට මේ කය පිළිබඳව ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. යථාර්ථය දැක්කා. මෝඩකම නැති වෙලා ගියා. ලෝභකම දැන් රාගය කියන එක දැන් අඩු වෙන්න ඕනේ. ඒ වගේම කය පිළිබඳව ගැටීම අඩු වෙන්න ඕනේ. රාග දෝෂ මෝහ කියලා මේ කෙලෙස් මුල් ඉස්සලාම ඇති වෙන්නේ කය සම්බන්ධ කරගෙන. දැන් තමාගේ කයෙහි යථාර්ථය දැක්කා. දැන් අනික් අය ගැනත් හිතනද අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අනිත් අයගේ කයත් මෙච්චර තමයි තමන්ගේ කය වගේමයි කිසිම වෙනසක් නැහැ දැන් මෙතන බෝම්බයක් පිපිරුවොත් එහෙම මේ අසෝචි ගොඩවල් ටික ඔක්කොම එකට එකතු වෙනවා එකතු වුණාන් පස්සේ මේ අහවලාගේ අසෝචි ටික අහවලාගේ කෙස් ටික ලොම් ටික නිය ටික දත් ටික මස් ටික ලේ ටික කියලා වෙන් කරන්න බෑ ඔක්කෝම එකම ආසූචි ගොඩක් බවට පත්වේ. මෙන්න කයෙහි යථාර්ථය මේ පිළිබඳව නොදන්නා අය තමන්ගේ කයටත් ඇලෙනවා ගැටෙනවා අනුන්ගේ කයටත් ඇලෙනවා ගැටෙනවා ඇට සැකිල්ලකින් කෙලින් කරලා මස් වලින් හැඩතල ගන්වලා නහර වලින් බැඳලා හමක් පොරෝලා රෙදි අන්දලා අවලස්සන නිසා ආභරණ පළන්දලා දුගඳ හමන නිසා සැම් පවුඩර් දාලා තියෙනවා මෝඩකම නිසා මේවට රැවටෙනවා ඇලෙනවා ගැටෙනවා තණ්හාවටපත් වෙනවා දුකටපත් වෙනවා දැන් ඔබ කයෙහි යථාර්ථය දැක්කා දැන් මෝඩකම අඩු වුණා මෝඩකම අඩු වුණා රාගයේම රාගය අඩු වේගෙන යනවා ද්වේෂයේ අඩු වීගෙන යනවා. රාග දෝෂ මෝහ නිසා තමයි අපේ චිත්ත සංතානයේ දුකටපත් වෙන්නේ. ඒ වාගේම දැවෙන්නේ, තැවෙන්නේ, පිරෙන්නේ. දැන් මේ කයෙහි යථාර්ථය දැකීමෙන් රාග දෝෂ මෝහ අඩු වීගෙන යනවා. දුක් ගින්දර නිවීගෙන යනවා. එහෙමනම් දැඩි අදිෂ්ඨානයක් ගන්න මම නැවත නැවතත් මෙම කයේ යථාර්ථය දකින්වා ඒ තුලින් රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාගෙන නිදුක් 嗯。 සම්පන්න සමාධිසිත සැහැල්ලු වී පවතිනවා ඉහළට නැගී um então, 都为你掉。 තුලින් රාග දෝෂ මෝහ දුක්ගින්දර නිවාගෙන මෛත්‍රී භාවනාව කළා. තමන් ඉස්සල්ලා නිදුක් නිරෝගී සුවපත් හිතක් ඇති කරගත්තා. ඒ හිත සකල සත්වයා කෙරෙහිම පතුරවා හැකියා. ආන්ගේ තුලින් කයට සැහැල්ලුවක් ඇති වුණා සිතට සැහැල්ලුවක් ඇති වුණා ඒ තුලින් අපි පංච නීවරණ යට කරගෙන හතරවෙනි ධානයට සමවැතුණා මේක කළ හැකි දෙයක් කළ යුතු දෙයක් ආනාපාන සතියනොත් පුළුවන් ධානවලට යන්න පිළිකුල් භාවනාවෙනු සමහර ධානවලට යනවා මෛත්‍රී භාවනාවෙන් නම් අනිවාර්යෙන් යනවාමයි. මෛත්‍රී භාවනාව ගැන කියලා තියෙන්නේ තුවටන් චිත්තං සමාධියති කියලා වහාම සිත සමාධිගත වෙනවලු. තේරුණා නේද? ඒතර මේ සමාධියට යන්න ආනාපාන සතියම නෙමෙයි තවත් ක්‍රම තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ දේශනාවකට යමුම්කන් දීගෙන ඉන්නකොට පංච නීවරණ යට ගිහිල්ලා සමාධියට යනවා. ඔය හතර වෙනි ධානයට යනවා. ඔය බුදුහාරෝ ධර්ම දේශනා කරනකොට යදා භගවා අඤ්ඤාති කල්ලකිත්තං මුදුචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං යම් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දකින්වලු ශ්‍රාවක පිරිසට කල්ලකිත්තං කල්ලකිත්තං කියන්නේ සමාධිගත හිතක් ඇති වෙලා තියෙන බව මුදුචිත්තං හිත මෘදු වෙලා උදග්ගචිත්තං සස්තත්වයටපත් වෙලා පසන්නචිත්තං පංච නීවරණ යට ගිහිල්ලා හිත පිරිසිදු වෙලා තියෙනවා බුදුහාරෝ දකින්නවලු ඒක එහෙම දැක්කට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. යදා භගවා අඤ්ඤාසි කල්ලකිට්ඨං මුදුචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං අතයා බුද්ධානං සාමක්ඛන්තිකා ධම්මදේශනා සම්පකාසී දුක්ඛං සමුදයං නිරෝධං මක්ඛං. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. එතෙන්දිම. ඊළඟට අර සමාධිගත වුණා වූ ධානයගත වුණා වූ සිත ඔන්න යනවා වෙන පැත්තකට. ඊට පස්සේ මොකද වෙන්නේ? සමාධිය කැඩෙනවා. කැඩුණාට සමාධියේ බලය තියෙනවා. චතුර්ථ ධානය තුල ඉඳගෙන යම් කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය මෙනෙහි කරන්න පටන් ගත්තොත් ධානය කැඩෙනවා. ධානය කැඩුණා කැඩුණාට කමන්නේ ඒ ශක්තිය තියෙනවා. උපේක්ෂක ශක්තිය තියෙනවා. ඒ ශක්තියෙන් තිලක්ෂණය මෙනෙහි කරනවා. ඒතකොට ධානය කැඩිලා දැන් තිලක්ෂණයට කියනවා. තේරුණා නේද? යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා මෙනෙහි කරනවා. හටගත්තා වූ සියලුම දේවල් නිරුද්ධ කළ යුතුයි. නිරුද්ධ කළ හැකි. ඇයි දුක්ඛ මේ වෙහි සම්භෝති දුක්ඛාඥානං නිරුඥාන සම්මුප්පති. දුකමයි හටගන්නේ. ඇති වෙන්නේ දුකයි නැති වෙන්නේ දුකයි. දුක්ඛ මේ වෙහි සම්භෝති දුක්ඛානාඥං නිරුද්ධති. ඇති වෙන්නේ දුකයි නැති වෙන්නේ දුකයි නේද? මේ මේක විදර්ශනාවට ගත්ත හැටි හොඳට උපේක්ෂක ඉතින් විදර්ශනා පැත්තට වැඩෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ඉතින් මේ විදර්ශනා පැත්තේ ඉඳලා ඕන තරම් වෙලා ඉඳලා ඇද්ද කරලා නිකන් ඉන්නවා. තේරුණා නේද? ධානය කැඩෙනවා හැබැයි. ඒකට කමන්නේ නැහැ. කරනවද කමන්නේ නැහැ. ආයේ බසීවා බසීවා කියලා පස්සවන්න ඕනේ. එතන විඳගෙන පුළුවන් වැඩේ කරන්න. ඉතින් මේව මම කියලා දෙන්නේ ඊටාම පහසුවෙන් මේව කරන්න ඉගෙන ගන්න. පැය එකමාරක් විතර මට ගියා මේ වැඩේට. පැය එකමාරකින් හරි විශාල ප්‍රයෝජන ගොඩක් අපි ලැබුවා. පිළිකුල් භාවනාව කළා, මෛත්‍රී භාවනාව කළා, ධානාගත වුණා, ආයත් විදර්ශනාවට බර වුණා. තේරෙන්නේ බලන්න මොනතරම් වැඩ කරන්න පුළුවන්ද කියලා කාලේ ඉන්නේ.